දක්වනු ලබනවා නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝති කෞයමීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ දේවාතික යෝගාවචර ඉහිපින්වත් සම්බන්ධ කරගෙන සහ දතිපතාව සූත්‍රය දිගේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද අපි ඉන්නේ 97 වෙනි අංකයටයි. මේ තාක්කල් අපි පැය 96ක් ගත කරලා තියෙනවා මේ මහා වටිනා සූත්‍රයේ දිගේ. ඒ අනුව අපි මේ සූත්‍රයේ මූලික කොටස් සියල්ලම වාගේ දැන් ආවරණය කරලා තියෙන්නේ. ඒ අවසානයේයි මේ ධම්මානුපස්සනා කොටසේ එහෙම සතර මහා සතිපට්ඨානයන්ගේ අවසාන සතිපට්ඨානයි ධම්මානුපස්සන සතිපට්ඨානයේ අවසාන පරිවේ ඒ කියන්නේ සත්‍ය පරිවේ චතුරාර්ය සත්‍ය සාකච්ඡා කරන්නේදී අවසාන චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යයේ තමයි මේ ගත කරන්නේ. ඒකටත් බොහොම ප්‍රසිද්ධ උත්තරයක් තමයි මේ මාර්ග සත්‍ය කියනකොට කාටවත් මතක් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා තනි වචනකින් විස්තර කරන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ සංකල්පය ඇත්තටම මුළු දේශනා පුරාම පවතිනවා. නමුත් විශේෂයෙන්ම මේ සතිපට්ඨානයේ අවසාන කියලා එනකොට යෝගාවචරයායේ සතිපට්ඨානීය භාවනාමය පැත්තෙන් යම් කිසි ආభాසයක් ලබලා තියෙනවා නම් ජීවිතයට සම්බන්ධ කරගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මත් වෙන ඕනම දෙයක මේ අන්ත දෙකයි මේ මද පිළිවතයි කියන තුන තේරුම් ගන්න. යම් තාකල් කෙනෙකුට මතුවෙච්ච සිද්ධියේ මේක තමයි මේකේ මේ එක අන්තයක් මේක තමයි ඒකේ අනික් අන්තය මෙන්න මේ දෙකට නොවැටී සිටීම මේ දෙකෙන් බේරී ගමන් කිරීමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කිය මේ මුළු පරාසයම තේරුම් ගන්න පුළුවන් තරම් කුරුල් දෘෂ්ටියක් ඒ පුද්ගලයාට නැත්නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට තියෙන පටු දෘෂ්ටියක් මොකක් හරි අන්තයකට වැටිලා ඒකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා තමන්ම හිත හදාගෙන ගමන් කරන්න ගත්තාම ඒක සාමාන්‍යයෙන් අර බල්ලා තමන්ගේ වලිගය අල්ලන්න කරකවෙනවා වගේ තමන්ගේම වලිගය අල්ලා ගන්න වේගෙන් කරකවන කරකැවිල්ලකට වැටෙනවා යම් වෙලාවක යෝගාවචරයට මෙහිදී තමන්ගේ තියෙන ඉවසීමේ ශක්තිය නිසා ධර්ම පිළිබඳ කාරණා කාරණා දන්නාකම නිසා මේකදී මට තුන් ආකාරයකින් හැසිරෙන්න පුළුවන් ය මෙන්න මේ ආකාරයේ කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා ය මෙන්න මේ ආකාරයට වැටුනොත් ඒක අත්කලමතාන යෝගයට වැඩනවය. මෙන්න මේ දෙක හොඳට දකගෙන දැනගෙන කලබල වෙන්නේ නැතුව මේ දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාමම තෝරගන්න ඕනේ කියන මෙන්න මේ විකල්ප තුනම දැක ගන්න පුළුවන් මට්ටමට එනකොට අපි කියන එක පුළුල් දෘෂ්ටියක් කියලා. ඒකට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් වෙනම දෘෂ්ටියක් කලින් හදාගත්ත දෘෂ්ටියක් කෙනෙකුට කෙනෙකුට විසින් දෙන්න පුළුවන් දෘෂ්ටියක් මෙතන නෑ. මතුවෙච්ච සිද්ධියේදී හාත්පසින්ම දැකලා මේ පිළමතාණ යෝගයට ගියොත් ආත්ම දෘෂ්ටියට වැඩිලා මෙන්න මේ මේ ආදීනම තියෙනවා. මේ අත්කිලමතාණ යෝගක අනාත්ම දෘෂ්ටියට වැඩිලා උච්ඡේද දෘෂ්ටියට කාමසිකල්ලිකාණ යෝගයට වැටුනොත් ආත්ම දෘෂ්ටියට වැටලා මේ මේ ආදීනව තියෙනවා. මේ දෘෂ්ටි දෙකම නොඇති. එහෙම නැත්නම් මේ යෝග දෙකම නොවැදී මධ්‍යම ප්‍රතිපදාදිගේ යන්න මේ දෘෂ්ටි දෙක පිළිබඳව යෝග දෙක පිළිබඳව පුදුමාකාර එළඹ සිටි අවබෝධයක් අවශ්‍ය කරයි. මේ තුනම දැක්ක කෙනා හුඟක් දෙදෙනා. එකම නම් දකින්නේ ඉතින් ඒ බුද්ධලයට කිසිම බේරුමක් නැහැ. ඒ දැකපු දේ හොඳ වුණත් නරක වුණත් ඒ ආධිනව විඳින්න සිද්ධ වෙනවා. අන්නේ විදිහට තමන් ඒ සතර සතිපට්ඨාන කියන මුලින් පටන් ගත්ත තැන ඉඳලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත කරමින් නිවන් කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට මේ සම්මා දිට්ඨිය කියන එකේ පුළුල් භාවයක් කොයි දේකට යොදා ගන්න පුළුවන් ගතියක් ඒ ඒ චිත්තක්ෂණේ ඒක ඉදිරිපත් කර ගන්න පුළුවන් ශක්තියක් කියන එක භාවනාවෙන්ම එහෙම නැත්නම් හොඳට ධර්ම කරුණු අහලා ඒ කල්පනා කරලා ක්‍රියාවට නැංවීමෙන්ම ගත යුතුයි. එහෙම නැත්නම් මෙන්න මේකයි සම්මිය දෘෂ්ටිය කියලා දෙන්න දෙයක් නැහැ. සම්මිය දෘෂ්ටිය නම් මාත්‍වෙච්ච ඕනම සංසිද්ධියක මෙන්න මේක නොකල යුතු පැති දෙක මෙන්න ගමන් කල යුතු මැද පිළිවෙත කියලා තේරුම් ගන්න එකයි. ඒක නිසා සම්මා කියන වචනේ මෙතනදී තියෙන්නේ හරි කියන එක නෙවෙයි පළල් කියන අදහසයි ගන්න. පළල් දෘෂ්ටියක් අවශ්‍යයි. යමක් වෙච්ච ගමන් කවදාකවත් නරකයි විනිශ්චයකට එළෙමෙන්නේ. ඒ මොකද මේකේ පැතිකඩ තුනම දකින්නකම් අපි බොහෝම ඉවසිල්ලෙන් ගත කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේක තේරෙන භාෂාවට දානවා අරමුණක් මතුවෙච්චාම ඒ අරමුණේ මුල මැද අග වශයෙන් දකින්නේ. එහෙම නැත්නම් දකින්නකොටම මුල දකින්නකොටම ප්‍රතික්‍රියා කළොත් අපිට සිද්ධිය හරියට දැකපු නැති නිසා පිළිසිදු මෝරච්ච උත්තරයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ගියේ පාර සාකච්ඡා කළේ මේ කියන සම්‍යක් දෘෂ්ටියයි ඒක අපි තේරවාදී විස්තර කරන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මන අවබෝධයයි. දුක්ඛ සත්‍ය හතර ආකාරයකට සමුදය සත්‍ය හතර ආකාරයකට නිරෝධ සත්‍ය හතර ආකාරයකට මාර්ග සත්‍ය හතර ආකාරයකට විස්තර වෙනවා. මේ විස්තර කරන එකෙමුත් ඉතාමත් වැදගත් වෙන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ විස්තරය, සමුදය සත්‍ය පිළිබඳ විස්තරය තමයි. මොකද මේ දෙකෙන් තමයි අපි තැනකට ගෙනියන්නේ. අපේ වෙනසක් ඇති කරන්නේ. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන එක ඒ සඳහා උපකාර වෙන ධර්ම දෙකක් විතරයි. ඒක නිසා දකින දකින දේ එපෙළෙන සුළු බව, තවන සුළු බව යෝගාවචරය ඉවතිල්ලෙන් දැක ගන්නවා. මේක මේ ඍතු නිසාවත් ආහාර නිසාවත් කර්මයේ නිසාවත් චිත්තේ නිසාවත් ආදී වශයෙන් මතු වුණාට කොයි එකෙන් මතු වුණත් ඒ මතු වෙන මතු වෙන හැම චිත්තක්ෂණයකම ඒකේ තියෙන පෙළෙන සුළු ගතියක් තියෙනවා තවන සුළු ගතියක් තියෙනවා ආයෝන රත් කරන සුළු ගතියක් තියෙනවා නිතර මාරු වෙන ගතියක් තියෙනවා මෙන්න මේක දකින්නවා නම් මේක දෙතින් නමක් කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඉතින් මේ මතුවෙන දේ දැක ගන්න තරම් ඉවසීමක් නැතුව මේ මතුවෙනකොට මේක පිහාමන් තමන්ට නැතිකරන්ට විනාශ කරන්න වගේ අදහස් ඇති වෙනවා නම් තමයි මේ ඊගාවට දක්වන මේ ව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප මතුවේ. ඒ විහිංසාවකින් තොරව ව්‍යාපාදයෙන් තොරව තමන් භාවනා කරගෙන යනකොට වේදනාවක් මතුවෙනවා. මේ වේදනාවත් පෙළෙන සුළු ගතියක් තියෙනවා මූල කර්මස්ථානයේ පෙරලලා දාන. තවන සුළු ගතියක් තියෙනවා බලහන් ඉන්න බැරි තරම් ස්පාසු නැති ගතියක්. ඉතින් ඒක පුළුවන් තරම් ඉවසාගෙන ඒකේ පෙළෙන සුළු ගත ගතිය, තවන සුළු ගතිය හොඳට බලන් හිටියොත් මේ දුක, මේ වේදනාව, මේ දුක් වේදනාව නැති වේවා විනාශ වේවා ආදී වශයෙන් විහිංසා සංකල්ප පහළ වෙන්නේ නැහැ. ඒ මොකද මේ දුක් වේදනාව අනිවාර්යයෙන්ම අවබෝධ කළ යුත්තක්. දුක්ඛ සත්‍ය පිළිබඳ හොඳ රෝග ලක්ෂණයක්. ඉතින් රෝග ලක්ෂණ බලන්නේ නැතුව වේදකම් කරන්න යන්න නරකයි. භාවනා කරගෙන ඉන්නකොට සද්ද ඇහෙනවා. එතකොට සාමාන්‍ය ධ්‍යාන භාවනාවල්දී කියන්නේ පඨම ධ්‍යානත් සද්දෝ කණ්ඨකෝ. ප්‍රථම ධ්‍යානයේ ලැබු කෙනෙකුට පවා මේ සද්දයේ කන හූරාරිනවා. කටුවක් වගේ. මහා අවුලක්. ඒක නිසා මේ ශබ්ද පිළිබඳව අපිට නුරුස්නා ගති පහළ වෙනවා. එතකොට හිංසක අදහස් පහළ මේ කරන මනුස්සයාට දඬුවම් කරන්න ඕන. මේ කරන මිනිසයාට හොඳක් වෙන්න එපා. ආදි වශයෙන් හිංසා දහස් පහළ වෙනවා. ව්‍යාපාද දහස් පහළ වෙනවා. Tamanටම Taman දෙස් දී ගන්න ඉතින් දීද තියෙනවා. මෙච්චර මේ භාවනා කරන්නයි ඔක්කොම කරලිවලා මේ කෙනෙක් ඇවිල්ලා අනවශ්‍ය ශබ්ද කරනවා කියලා. ඒ අදහස් පහළ වෙන්නේ මොකද? අර ශබ්ද පහළ වීම, කිල ඒකෙන් පෙළෙන ගතිය, ඒකෙන් ඒ තවන ගතිය දිහා බැලිය යුතුයි මේක දැකගත යුතුයි මේක දුක්ඛ සත්‍ය නියෝජනයක් කියන සංකල්පේ නැහැ. ඒකට හේතු වෙන දෘෂ්ටිය නැහැ. ඒ තාකල් ඒ පුද්ගලයා සැලෙන, තැවෙන, කුප්පණ සුළු ගතියක් කෙනෙක් වඩපත් වෙනවා. නමුත් ඒ පුද්ගලයා මඳුරන්නේ ඒ යෝගාවතරේ මඳුරන්නේ මේක ඕන නම් ඉවසන්න පුළුවන්. යොසෝනේ නඩු නැහැ. ඉවසනවා නම් ඒකත් එක්ක ගැටීමක් නැහැ. මේ වැඩක් කරගෙන යනකොට භාවනා ආරමුණක් මෙනෙහි කරන යනකොට මූලකත්පත්තාන හිතේ දාගෙන ඉන්නකොට සද්දේ ඇවිල්ලා හූරනවා. වේලන වතාවනවා. නමුත් මේ පෙළිල්ල ඒත් ඇවිල්ලා ඒ හූරන ගතිය බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. යම්තාක් ඒ පෙළෙන සුළු ගතිය බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ තාකල්ලේ පෙළෙන සුළු ගතියෙන් අපි පෙළෙන්නේ නැහැ. යම් තාකේ තවන සුළු ගතිය දිහා බලන්න පුළුවන්කම තියෙනවා නම් පිටකෙනෙක්ගේ දෙයක් වගේ. ඒ තාකල් අපි තැවෙන්නේ නැහැ. ඒ තාකල් අපි කිපෙන්නේ නැහැ. තැවුනොත්, කිපුනොත්, පෙළුනොත් තමයි අපි ඒකට වෛර අදහස් පහල කරන්නේ, මිහිංසා අදහස් පහල කරන්නේ. මේ මේ ව්‍යාපාද අදහස් පහල කරන්නේ. මේ තරමටම මේ தත්ත්වයට යනකොට යෝගාවචරයට අවශ්‍ය නම් ඒ සද්දේ පවතිද්දීම මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. එනසම් සද්දේ පවතිද්දී සද්දේට නොස්නා හිතවිලි පහළ වෙන හැටි බලන්න පුළුවන්. මේ දෙකම උගාක් පළල් දෘෂ්ටි. හොඳ ප්‍රවර්තන. හොඳ සංකල්ප. ආන්නේ ඒකයි භාවනාව කියන්නේ. විශේෂයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඕක. ඒ නිසා යෝගාවචරයට මේ බාධක ධර්ම ඉල්ලන්න තරම් ඒවට ආදරය කරන්න තරම් ඒවට කාම අදහස් ඇති කරගන්න තරම් කාම සුකල්ලිකාණ යෝගයට වැටිය යුතුත් නැහැ. ඒව නොවේවා නොපතන් කියන විදිහට ආත්ම ක්‍රමතේකටපත් කරගන්න ආත්මේ ක්ලාන්ත කරගන්න ඕනෙත් නැහැ. ඉතින් මේ දෙක මැද ගමනක් කියනවා. ඒ මොකද්ද? මගේ මූල කර්මස්ථානේ මේකයි. එක් වානාපාන එහෙම නැත්නම් මේ සක්මන එහෙම නැත්නම් මේ මේකයි. එතකොට ආපු බාධාව මේ සද්දයයි. මට දැන් ඕන විකල්පයක් ගන්න ඕන නම් මේ සද්දය ඇවිල්ලා මේ සියුම් අරමුණ තලන පෙළන හැටි දැක ගන්න පුළුවන්. එතකොට ඒ සඳහා Tamange හිතේ ඇතිවෙනා වූ පෙළෙන ගතිය, තවන ගතිය දකින්න පුළුවන්. ඒ කොච්චර දැක්කත් කවදාකවත් හිතේ කෙලසීමක්වත් දෘෂ්ටියේ පහ ඇදවැටීමක්වත් වෙන්නේ නැහැ. මේකට ප්‍රතික්‍රියා කරන්න හදන මේ ශබ්ද නොවේවා මට අරමුණම පමණක්ම වේවා ආදී වශයෙන් දැඩි මත දැඩි දෘෂ්ටි ගත්තොත් විතරයි අපි මේ මෝල් ගහක් ගිල්ල වගේ හරස් වෙන්නේ. අන්න එහෙම හරස් වීම කවදාකවත් මේ විපස්සනා සම්මාදිට්ඨියට ගැලපෙන්නේ නැහැ. පළල් බවක් පෙන්වන්නේ නැහැ. ඒ පුද්ගලයා තුනේ ඒක එතකොට තියෙන්නේ කුපිත වෙන ගතිය. නුරස්නා ගතිය. යමක් දරණ ගතියක් නෙවෙයි. ඒ දරණ ගතියක් නොකිපෙන ගතියක් නොක් මේ කුපිත නොවන ගතියක් ගන්න නම් නිවා දුක් නොකර්මාන රූපවත් වෙනවා දුක සත්‍ය අවබෝධ කරගන්න අනිවාර්යයෙන් මේක ලැබිය යුතුයි කියන අන්නේ දෘෂ්ටිය තියෙනවා එනිසා මේ සම්මා දිට්ඨියට පස්සේ සම්මා සංකප්පය පෙන්ලා තියෙන්නේ ආන්නේ විදිහට ඉවතන සුළු ගතියක් පළල් දෘෂ්ටියක් ඇති කරගත්ත කෙනාට පස්සේ තමන්ගේ හිතට පහළ වෙන ඕනේ හිතවිල්ලක් ඕනේ චේතනාවක් වගේ දෙයක් දිහා නිකන් නාම ධර්මයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් ගැටයක්. එතකොට ඒ නාම ධර්මයට බෑ අපිව වසඟයට ගන්න. අපිව නොමගේ යොදවන්න බෑ. ඒ මොකද අපි දැක්කා. වැරදි කාර්යය වැරදි කාර්යය විදිහට දැක්කා. ආන්නේ දර්ශනය තමයි අපිට විශේෂයෙන්ම අවශ්‍ය කරන්නේ. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මොනම සංසිද්ධියක් සිද්ධ වුණත් ඒකට විකල්ප තුනක් තියෙනවා. ඒ විකල්ප තුනම දකින්න තාක්කල්. දිගටම මේ අරමුණ තියෙනවනේ මධ්‍යස්ථෝ බලාගෙන එකයි තියෙන්නේ. ඒ ධර්මකවත් කල් දෙන්නේ නැතුව ඒ අරමුණ මහා ගෙවිලා යනවනම් ඉතින් ඊට වැඩිය හොඳයි. සාධ්‍ය ආවා. මොනවාක්වත් බලා ගන්න ඕනේ නෑ සාධ්‍ය ඉක්මනට ගියා කියනනම් ඒක ගැන නඩුත් නෑ කතා කරන්න දෙයක් නෑ මූල කර්මස්ථාන ඥාන එකයි තියෙන්නේ. යම් විදිහකට සාධ්‍ය දිගට පවතිනවා නම් තමයි අපිට මෙන්න මේ විදිහට නියම සංකල්පය පහළ කරගන්න ඕනේ. ඒකට ගැටෙන්නත් එපා, ඒක ආශා කරන්නත් එපා. මේ මත පහළ වෙන අදහස් ඒ ඒ විදිහට දැනගත්තොත් ඒ සද්දේ ඇවිල්ලා අපිට හිංස කරන්න බැරි තත්යකටපත් වෙනවා. අපිට නැවතත් සෞඛ්‍ය සම්පන්නව මූල කර්මස්ථානට ය아가න්න පුළුවන් වෙනවා. හිතවිලි පිළිබඳවත් මෙච්චරයි. ඒ නිසා යෝගාවචරය මේ නියම විපස්සනා සම්මා දෘෂ්ටි ඇති කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට මේ පරියංකයම විතරක් නෙවෙයි භාවනාව කියන්නේ. මූල කර්මස්ථානෙම විතරක් නෙවෙයි භාවනාව කියන්නේ. හැම තැනකදීම හරියට ඇතුළට ඇදගන්නේ පිටතට කිසිවක් නොදෙන වස්තුවක් බවට පත් වෙනවා. මෙතාපේ ගැන උගන්වනකොට කියනවා કૃષ્ණ වස්තු කියලා. මේ કૃષ્ණ වස්තුවේ වටිනාකම තමයි ඕනම තාපයක් ආවොත් ඇතුළට අද ගන්නවා පිටතට දෙන්නේ. ඒ මූල ධර්මයක් ඒ හිතාගත්ත සංකල්පයක්. අනිත් වගේ තමයි යෝගාවචරයාගේ මේ සම්මිය දෘෂ්ටියත් වෙච්ච හිත සියල්ලම උකහා ගන්නවා කිසිම විදිහකට ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා කළොත් චේතනා ප්‍රතික්‍රියා කළොත් ප්‍රාර්ථනා ප්‍රතික්‍රියා කළොත් සංස්කාර ඒ ඔක්කොටම අනිගමන කර්ම රැස් වෙනවා මේක තමයි මම හරිය ආසාවෙන් පාවිච්චි කරන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියන්නේ කොයි දේ බාරගත්තත් නෙවෙයි Taman ඒකට හැඩවැඩ කිරීමක් හෝ ප්‍රතික්‍රියා කිරීමක් කරන්නේ දී ආවා ආපු දේ බල්ල ගියාමයි මේක තමන්ගේ මත මතාන්තර ඉදිරිපත් කරන්න අපි අනිවාර්යයෙන්ම බැඳිලා නැහැ. මේ විපස්සනා සම්මාදිට්ඨියට අපි ගරු කරන තාක්කල්. ඒක නිසා යෝගාවචරයට බුදුහාමුදුරන් වඩා මේ වෙලාවේ තමන් මේ සීග්ගිය සම්පූර්ණයෙන්ම දැක ගැනීම කියනා වූ ප්‍රායෝගික ඥානය බුදු කෙනෙක් වගේ උදව් කරනවා. කලින් හදාගත්ත කිසිම දෘෂ්ටියක් අවශ්‍ය කරන්නේත් නැහැ කිසිම සංකල්පයක් අවශ්‍ය කරන්නේත් නැහැ අවශ්‍ය වෙන්නේ අරමුණට 100% සාදර වෙන එකයි. අරමුණ මූල කර්මස්ථානය වෙන්නත් පුළුවන්. තමන් බලාපොරොත්තු නොවුනා වූ කරදරකාරයක් වෙන්නත් පුළුවන්. ඒ කරදරේ වුණත් කරදරයක් වෙන්නේ අරමුණත් එක්ක හැප්පෙන්න ගියොත් විතරයි. මූල කර්මස්ථානයේ වුණත් හැප්පෙන්න ගියොත් තමන්ට කරදරයක් වෙනවා. ඒක නිසා මෙතෙන් යනකොට මේ සම්මා සංකප්පය පිළිබඳව පැහැදිලි වෙනසක්. මේකට කියන හැබෑ වෙනසක්. යෝගාවචරය තුළ සිදුවිය යුතුයි. මේ ධර්ම දේශනාවකින් ධර්ම සාකච්ඡාවකින් සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා සමග ඇසුරෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න එවැනි කුසල පක්ෂයට බර, සම්‍යක් පක්ෂයට බර, පුලුල් පක්ෂයට බර සංකල්ප කියලා කියන්නේ මේ නෝන්ජල්කමක්වත් බයකට කරබනින්න එකක්වත් කැක්කුමක් නැතිකමක්වත් නෙවෙයි. අතර අනිකව දඟලන නලියන කට්ටියට වඩා කැක්කමක් මෝඩ තියෙන නිසා තමයි මොහොම මේවා පිළිබඳ කිසිම ප්‍රකාශනයක් නොකර සම්පූර්ණ සිද්ධිය දිහා බොහෝම උපේක්ෂාවෙන් බොහෝම ඉවසීමෙන් බොහෝම තිතික්ඛාවෙන් යුක්තව බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ මොකද මේ එවැනි සංකල්ප එවැනි අදහස උඩ පහළ වෙන්නේ අර කලින් කියා විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ දෘෂ්ටියක් තියෙනවා. අපි මේ සද්දේ අයින් කරලා ඊගාවට ගන්න චිත්තක්ෂණයත් මේ වගේම දුකයි. අපි මේ වේදනාවක් ආවට පස්සේ ඒ වේදනාව අයින් කරනවා. අයින් කරපු ගමන් ගිනි අඟුරක් වාමාත දක දන නිසා දකුණු අතට මාරු කරපුවාම වමතේ පුංචි සාන්තියක් එනවා. නමුත් ඒ ගෑවිච්ච ගමන් දකුණු අත දැවෙන්න පටන් ගන්නවා. නිසා ගිනි අඟුල තියෙන තාකල් වම වුණා වේවා දකුණ වුණා වේවා මාරු කළාට දිගටම තැවෙනවා. ඒ වගේ තමයි අපි මේ දින ආණ්ඩුව නෙමෙයි අනික් ආණ්ඩුව අවයි කිව්වත් ඔය දුකමයි. ඉතින් එහෙමනම් මොකටද අපි මේ ඡන්දිතොච්චර දීලා නැටන්නේ? ඉරියාපත මාරු කිරීමේදී කොච්චර අපි දැඩි මතවලට වැටිලා අපිට මේ දෙස් දී ගනිමින් දඬුවම් කරමින් ඇයි කලබල වෙන්නේ? සෑම ඉරියව්වකම අපට තියෙන්නේ මේ ඒකාකාරව පේන පෙළෙන සුළු ගතියයි. ඒකාකාරව පේන තවන සුළු ගතියයි. ඉතින් මේ තවන සුළු ගතියට පෙළෙන සුළු ගතියට ඒ ඇති හැටියෙම මුණ දෙන්න පුළුවන් නම් ඒ තරමටම අපට සම්‍යක් දෘෂ්ටිය තියෙනවා නම් අපිට අංගෙන්න ඕනේ නැහැ විශේෂ තැනකට යන්න ඕනේ නැහැ විශේෂ ක්‍රමයක් තියෙන්න ඕනේ එන එන දේට ප්‍රසන්නව වර්තමානව මුණ දීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. වෙන විදියකට කියනවා නම් භාවනා කරනවා කියලා කරන දෙයක් නැත්තේ නෑ. කියන දේවල් තියෙනවා. වෙන දේවල් තියෙනවා. ආනේ වෙන දේවල් වලට නිකන් ඉඳගෙන මුණ දෙන්න පුළුවන් ශක්තිය. ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශක්තිය තමයි අපි දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවල් වල අපි පැහැදිලිවම තීරුම් ගන්න ඕනේ මේ මට්ටමට යන්න නම් අපි සතුන් මරනවා වාගේ බොහෝම ඕලාරික අනුන්ට හිංසා වෙන දේවල් අතහැරිය යුතුයි කියනවා අලුතෙන් කියන දෙයක් ඇත්ත. මේ වගේම අපිට වෙනත් අදහස් තියෙනවනම් මෙන්න මෙව්වා මෙව්වා කරන්න ඕනේ පිංකම් කරන්න ඕනේ අරයට වඳින්න යන්න ඕනේ මෙහාට වඳින්න යන්න ඕනේ අර ගමන මේ ගමන කියලා ඉතින් එහෙව් කෙනෙකුට අර කියන විදිහේ සම්‍යක් දෘෂ්ටියක්වත් සම්මිය සංකල්පයක්වත් පහළ වෙන්න විවේකයක් ඇත්තේ නැහැ. තාම කය විවේකයක් හම්බෙච්චාම තැම්පත් කරගෙන ඉඳ දන්නේ නැත්නම් තමගේ වචනය හික්මගෙන නිස්සබ්දව ඉඳීමේ ශක්තිය නැත්නම් ඒ පුද්ගලයාට අර හිතේ නිසද්දතාවයක් ගන්න අමාරුයි. ඒක නිසා මේ චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍යයට එනකොට සතර සතිපට්ඨානේ අවසාන ධර්මානුපස්සනාවට එනකොට අර මූලික දේවල් කතා නොකර ඉන්නේ ඒව පිළිබඳව දන්නවා ඒව පිළිබඳව මූලික හැසිරීමක් හැඟීමක් දැන් තියෙනවා කියන අදහසෙන් මිස ඒව පුංචි නිසා නෙවෙයි. ඒ නිසා යෝගාවචරය මෙතෙන් එනකොට තවමත් කය එක තැනක තැම්පත් කරගෙන විශේෂයෙන්ම නිස්සබ්දතාව විවේකයේ හම්බ වෙච්චලාදී කයේ තැම්පත්කමක් ඇති කරගන්න දාන්නේ නැත්නම් දකින් දකින් එක්කනත් කතා කර කර වචනය පිළිබඳව නිස්සද්ද භාවයේ දන්නේ නැත්නම් ඒ මනුස්සයාගේ භාවනාවේ වර්ධනයක් ඕක වෙතත් ඒ මනුස්සයා නිසා අනික් අයට භාවනා කරගන්නත් බැරුව යනවා. එතකොට අකුසල කර්ම රැස් කරන මට්ටමට වැටෙනවා. මෙතන තියෙන්නේ කොච්චර නරක අකුසල වාතාවරණයක් ආවත් නිස්සද්ද ප්‍රතිපත්තිය තුලින් කය කුප්පගන්නේ නැතුව, වචනය කුප්පගන්නේ නැතුව, හිත කුප්පගන්නේ නැතුව පුළුවන් තරම් ඉවසිල්ලෙන් මේක දිහා බලහින්න ගතියක්. එනිසා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන වචන දෙක විපස්සනා යෝගාවචරයට අත් නෑර වැඩ ගන්න වෙනවා. බිම තියන්න වෙලාවක් හම් වෙන්නේ අවදීන් ඉන්න තාක්කල්. ඒ මොකද ඒ තාක්කල් මේ සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨිය අපතුල ක්‍රියාත්මක වෙන්න ඕනේ තරම් ඉඩ තියෙනවා ඒක වළක්වන්න හෝ ඒකට උදව් කරන්න වෙන බාහිර කෙනෙක් නැහැ. සම්මා සංකල්ප වෙනුවට මිත්‍යා සංකල්ප කොච්චර දෝ ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ක්‍රියාත්මක වෙලා අපි ඒක සාධාරණීකරණය කරන්න හිතගෙන නිදහතර කාරණා කියන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ කාලයෙන් වෙන්නේ කාලේ නාස්ති වීමක් සහ තමන් තමන් කවටා ගැනීමක්. ඒක නිසායි සරුවචන් වහන්සේ මෙන්න මේ විදිහට සම්‍යක් දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටිය බදා නොගැනීම පිළිබඳ සම්්‍යක් සංකල්පය කියලා හිතාන මිත්‍යා සංකල්පේ බදා නොගෙන ගැනීම පිණිසත් යෝගාවචරගේ හිත ඇලවීමට මූල කර්මස්ථානය දීලා මොකද මේ මූල කර්මස්ථානය කිසියම් දෘෂ්ටි ඇති කරන හෝ සංකල්ප ඇති කරන එකක් තමයි බොහෝම මධ්‍යස්ත දෙයක්. අන්නේ එහි වැඩි වේලාවක් ගත කරනකොට ඒ දෘෂ්ටි විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටි පාප දෘෂ්ටි වලට අවශ්‍යතාවයක් නැහැ භාවනාවේ. පාප සංකල්පනාවට අවශ්‍යතාවයක් නැහැ භාවනාවේදී. සංකල්පේ විය යුත්තේ මේ අරමුණත් එක්ක මූල කර්මස්ථානත් එක්ක බොහෝ වෙලා ගත කිරීමයි. ඒ වගේ මූල කර්මස්ථාන පිළිබඳ කිසිම දෘෂ්ටියක් අල්ලතුව තිබීම අවශ්‍ය කරන්නේ. අවශ්‍ය කරලා තියෙන්නේ මූල කර්මස්ථානය පිළිබඳ ඇත්ත ඇති ඇති දැක ගැනීමට තියෙන කැමැත්ත විතරයි. මේකේ යථා ස්වභාවය. තියෙන හැටිම මට දකින්න ලැබේවා කියන දාත විතරයි මට මේ තාලෙට දකින්න ලැබේවා ඒ තාලෙට දකින්න ලැබේවා කිය මම දන්නේ මේ සතිපට්ඨාන සුත්ති කිසිම තැනක අනිත්‍ය වශයෙන් බලන්න කියලාවත් නැහැ දුක කියලා බලන්න කියලාත් නැහැ අනාත්ම කියලා බලන්න කියලාත් නැහැ කියලා තියෙන්නේ අරමුණ අරමුණ හැටිය බලන්න බලනකොට සම්‍යක් දෘෂ්ටියේ කියලා මිත්‍යා දෘෂ්ටි ඇවිල්ලා හොල්මන් කරන්නේ නැත්නම් සම්‍යක් සංකල්පය කියලා මිත්‍යා සංකල්පය හොල්මන් කරන්නේ නැත්නම් ඇත්ත ඇති ඇතියට දකින්නකොට අනිත්‍ය භාවය වැටහෙයි. දුක්ඛ ස්වභාවය වැටහෙයි. අනාත්ම ස්වභාවය වැටහෙයි. එවනතු මේ අරමුණ අනිත්‍ය වශයෙන් බලන්න දුක වශයෙන් බලන්න අනාත්ම වශයෙන් බලන්න කිව්ව ඒකත් මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ කියනවා. මොකද ඒක දෘෂ්ටියක්. අවශ්‍ය කරලා තියෙන විපස්සනාවේ මූල පරමාර්ථ තේරුම් ගන්නයි මොකද්ද පරමාර්ථ වේිතේ මේ යථාභූත ඥානය ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම. ඒකට ආධාරක වශයෙන් තමයි කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න මතු වෙන තාක් මතු වෙන්නේ දුකමයි. නැති වෙන තාක් නැති වෙන්නේ දුකමයි. ඒක නිසා අර දුක වෙනුවට මේ දුක හොයන්න යනවා කියලා කියන්නේ එක මොහොදු රැල්ලක ඉඳලා තව මොහොදු රැල්ලකට යනවා තෙතමනේ හොයාගෙන. කොයි මොහොදු රැල්ලෙත් තියෙන තෙත තමයි. කෝකේ තියෙන වතුර තමයි වතුර තියෙන තෙත ගතිය තමයි නිසා මුහුදු රැල්ල මාරු කරයි කියලා කිසිසේත්ම තෙතමනේ වෙනසක් නැහැ. ඒ නිසා මේ වර්තමාන මොහොතේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කර තරම් දුක ඇති වෙන්න තියෙනවා. ඊගාවෙන චිත්තක්ෂණයක අඩුයි කියලා හෝ වැඩි කියලා එකක් නැත්තේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ එළඹ සිටි වර්තමාන මොහොතට සාදර වෙන එක. මේක තමයි කියන්න පුළුවන් සම්‍යක් දෘෂ්ටිය. මේකට තමයි කියන්න පුළුවන් සම්‍යක් සංකල්පය කියලා. මේකටයි කියන්න පුළුවන් වෙන්නේ මධ්‍ය ප්‍රතිපදාව කියලා. වර්තමාන මොහොත මොනම ක්‍රමයකින් හෝ අපි ප්‍රතික්ෂේප කරන තාක්කල් සම්‍යක් දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටි ක්‍රියාත්මක වෙනවා. සම්‍යක් සංකල්පය කියලා මිත්‍යා සංකල්ප ක්‍රියාත්මක වෙනවා. නිසා යෝගාවචරය නිකන් දහනකට සමවැදුනා වගේ ආවේශ වුණා වගේ බැඳ ගන්නවා මේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය එනකොට කියන්න කරන්න දෙයක් ඇත්තේ නෑ. උට බලලත් මදිතා. ඒ තරම විදර්ශනාවක්, ඒ තරම විශේෂ පස්සනාවක්, විපස්සනාවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කොච්චර බැලුවත් වර්තමාන මොහොතේ තව තියෙන ධර්මතාව තේරුම් ගන්න. ඒ මොකද මෙතුවාකල් අපි කරලා තියෙන්නේ මේ වර්තමාන මොහොතත් එක්ක හැප්පෙන්න හදන එක. වර්තමාන මොහොත පිළි නොගැනීමමයි. වර්තමාන මොහොත විවේචනය කිරීමමයි. මේක නෙවෙයි අරක හොඳයි. වැට ඇතුලේ කකායින් දිනට පේන්නේ වැටෙන් එළිය පැත්ත නම් තනකොළ ටික ෂෝක්. මේ වැට කඩාගෙන යන්න විදියක් නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආනේ සංකල්පයේ තියෙන තාකල් අපි පු탁 පු탁 හැමදාම මේ පළල් වෙන පු탁 භාවයට යනවා. ඒ දී ඇත්ම ඇති වෙලා තියෙන මතු වෙලා තියෙන ඉදිරිපත් වෙලා තියෙන සංකල්පයේ ඉදිරිපත් වෙලා තියෙන ආරමුණේ ඉදිරිපත් වෙලා තියෙන සංස්කාර කොටසේ පූර්ණත්වයකට සතුටකට ඒකට මධ්‍යම මධ්‍යස්ථව ඒකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ ඒකට කියනවා තදාංග නිබ්බුතිය කියලා. ඒ චිත්තක්ෂණයේ නිවන තමයි. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා අත වටේ කරකවලා නහය අල්ලන්න උත්සාහ කරනවට වඩා කෙලින්ම නහය අල්ලන්න පුළුවන් ක්‍රමයක් මේ මාර්ග සත්‍ය විස්තරය. අපි විහිං තමයි මේක මේ සංකීර්ණ කරගන්නේ ඔය කියන තරම් සත්‍ය සරල වෙන්න බෑ ඒක මොකක් හරි මේකේ සංකීර්ණය සංග මේ සමීකරණයක් තියෙන්න ඕනේ කියලා ඉතින් කල්පනා කරනවා ඒ කල්පනා කරන පුද්ගලයා දෙකට වෙච්ච පුද්ගලයේ එකලස් වෙච්ච පුද්ගලෙක් නෙවෙයි නිසා ඒ පුද්ගලයාගේ දිවසීමේ ශක්තිය දා අරමුණට මධ්‍යස්ව බලා සිටීමේ ශක්තිය බොහෝම විකෘතයි විෂමයි ආනේ විෂම භාවය නැති වෙන්න කල්ලාතෝ මතක තියාගන්න ඕනේ ගිය චිත්තක්ෂණයයි මේ පවතින චිත්තක්ෂණයයි මතු චිත්තක්ෂණයයි කියලා අපි කාලානුරූපව හිතනවනම් තුනේම ඒකාකාරව දුක්ඛ සත්‍යය තියෙනවා. ඔය තුනම ඉක්මනට හදන තාකල් 100%ක්ම සමුදේ ඔකේ හිටිනවා. වර්තමාන මොහොතට සාදර වෙච්ච ගමන් ඒ කියන්නේ අල්ල බදා ගන්න හදන සාදරකමක් නෙමෙයි නැත්නම් තෘෂ්ණාවට බර වෙන සාධරකමක් නෙවෙයි සත්‍ය පවතින වර්තමාන මොහොතේමයි කියලා කල්පනා කරපු ගමන් ඒකය තවත් ඒ වගේ චිත්තක්ෂණ ඇති කිරීම සඳහා ව්‍යාපාර කිරීමක් වත් කුෂ්ණාව නැති වෙනවා. මම නැවතත් මතක් කරනවා මේ විදිහට තේරුම් ගන්නේ හෝ තේරුම් තේරුම් කරලා දෙනකොට වටහා ගන්නේ ওই කියන විදිහට විපස්සනා සම්මාදිට්ඨිය කියන ක්‍රමයෙන් බලන කෙනාට පමණයි. අනික අතන්නේ මේ කතාව තුළ විශාල ප්‍රශ්න රාශියක් මතුවේ. ඒ මොකද සර්වඥාන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මිත්‍යාදිත්‍තික අස්ස බික්ක වේ පුද්ගලස්ස කියලා මිත්‍යා දෘෂ්ටිය සහිත පුද්ගලයා යම් කාය කර්මයක් වචී කර්මයක් මනස් කර්මයක් කරනවා නම් ඒ සියල්ලම ඔහුගේ දුක පිණිස පීඩනවා අනිත්‍යය අඛණ්ඩාය අමනාපාය දුක්ඛාය දුක්ඛස්ස සංවත්තති කියලා. ඒ මොකද මේ පුද්ගලයා මූලික தત્ත්වේ තේරුම් ගත්තේ නැතුව එන සෑම දෙයක් එකම ගැටෙන නිසා පහළ වෙන තාක් සංකල්ප වැරදි සංකල්ප ඒක නිසා ඔහුගේ යාච වේදනා යාච පත්තනා යෝධ සංකප්පෝ ආදි වශයෙන් ප්‍රාර්ථනා චේතනා සංකල්ප සියල්ලම ඔහුගේ දුක පිණිස පිටනවා මේ පුද්ගලයා මේ වෙනකොටත් ඇත්තටම බණ භාවනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගමන්දී බොහෝම වීර්යයෙන් භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් මේ සම්මිය දෘෂ්ටිය සාදා ගන්න නැති තාකල් ඔහු කරන සෑම ක්‍රියාවක්ම උඩ දුක පිණිස හේතුවක්. ඉතින් මේක අපි භාවනා කරන යෝගාවචරයක් වශයෙන් විපස්සනා භාවනා කරන යෝගාවචරයක් වශයෙන් ථේරවාද අපේ උපදේශ පන්ති අනුව අපි කල්පනා කරන්නේ අපේ මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච වෙලාවක අපිට තියෙන්නේ මේ මූල කර්මස්ථානයේ පිළිබඳ ඊ타ත්ම සමීප පූර්ණත්වයට යන විදිහේ දර්ශනයක් ඇති කරගන්න එක පමණයි. ඒ මූල කර්මස්ථානේ කවදාකවත් ඒක පමණක් සතියක තියලා, තතුවක තියලා, බන්දේසික තියලා අපිට පූජා කරන්නේ නෑ. নানা ප්‍රකාර බාධක නීවරණ අතරමැද තමයි මේක පවතින්නේ. ඒ නිසා අපි මේ මතුවෙන්නා වූ නීවරණත් එක්ක ගැටෙනවයි කියන්නේ කියත් අපි මූල කර්මස්ථානයේ වෙනුවේ වැරදියට ප්‍රතිපිලිපත්ත වෙනවා. අපිට කරන්න තියෙන්නේ කොච්චර බාධක ධර්ම කරදර තිබුණත් මූල කර්මස්ථානයේමයි කරන යෝගාවචරයක් වශයෙන් විපස්සනා භාවනා කරන යෝගාවචරයක් වශයෙන් ථේරවාද අපේ උපදේශ පන්ති අනුව අපි කල්පනා කරන්නේ අපේ මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච වෙලාවක අපිට තියෙන්නේ මේ මූල කර්මස්ථානයේ පිළිබඳ ඊ타ත්ම සමීප පූර්ණත්වයට යන විදිහේ දර්ශනයක් ඇති කරගන්න එක පමණයි. මේ මූල කර්මස්ථානයේ කවදාකවත් ඒක පමණක් සැටියක තියලා, තටුවක තියලා, බන්දේසියක තියලා අපිට පූජා කරන්නේ නෑ. নানা ආකාර බාධක නීවරණ අතරමැද තමයි මේක පවතින්නේ. ඒ නිසා අපි මේ මතුවෙන්නා වූ නීවරණත් එක්ක ගැටෙනවයි කියන්නේ කියත් අපි මූල කර්මස්ථානයේ වෙනුවේ වැරදියට ප්‍රතිපිලිපත්ත වෙනවා. අපිට කරන්න තියෙන්නේ කොච්චර බාධක ධර්ම කරදර තිබුණත් මූල කර්මස්ථානයේමයි සරණේ මූල කර්මස්ථානයේමයි පිහිට කිය ඒක පිළි ඒක පිළිබඳව සම්පූර්ණ ගෙවා <coughs> දමන අදහසෙන් දිගට බලන්න එක. එතකොට කවදාකවත් අර කියන විදිහේ මිත්‍යා සංකල්ප එහෙම නැත්නම් අවියාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන සංකල්ප ඇර කාම, ව්‍යාපාද, විහිංසා සංකල්ප පහළ වෙනවා. ඒ නිසා අඩුම තරමින් මූල කර්මස්ථානයේට අපි හිත දාගෙන මූල කර්මස්ථාන වෙනුවේ එලෙබසිටි 100 තියෙන තාක්කල් අනුසය ධර්මයකටවත් පැන නගින්න ඉඩක් නැහැ. සංකල්ප මට්ටමින්වත් කෙලෙසක් පහළ වෙන්න ඉඩක් නැහැ. අපි එක තප්පරයක මෙන්න මේ විදිහට මූල කර්මස්ථානෙට ඍජුව මූල දාගෙන ඉන්නවා නම් ඒ තප්පරය තුල අනුසය කෙලෙසුත් කැපිලා. එතකොට අපි කාය දුස්සත්ත්‍ය වචී දුස්සත්ත්‍ය කරනවා කියන විදිහට හෝ සීලේ කැඩීමක් නැහැ. නීවර ධර්මයක් මතුවෙලා අපි රණ්ඩු කරමින් ඉන්නවා හෝ නිදි කිරමින් ඉන්නවා කියන දෙයක්වත් නැහැ. අඩුම ධර්මයෙන් ඒකට හේතු වෙන්නා වූ මේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකල්පනොත් නැහැ. ඒ නිසා මූල කර්මස්ථානයේ මූණ දීගෙන ඉන්න එක චිත්තක්ෂණයක් තියෙනවා නම් එක තප්පරයකට ඒ තප්පරය තුල අපි නිවන කියන්නේ මෙන්න මේකයි. නියම දෘෂ්ටිය කියන්නේ මේකයි. නියම පළල් සංකල්පය කියන්නේ මේකයි කියන එකට කවදාකවත් නැති විදිහට සමවදින. ඉතින් අපි මෙවැනි විනාඩියක් ගත කළොත් මේ වගේ චිත්තක්ෂණ 60ක් අපි මුක්ති විඳිනවා. අපි විනාඩි 5ක් හිටියොත් අවස්ථා 300ක් මුක්ති විඳිනවා. මෙන්න මේ විදිහට දිගට දිගට දිගට දිගට අපිට වැඩි වේලාවක් මූල කර්මස්ථානීයේම ගත කරන්න පුළුවන් නම් ඒ සියලු බුදුරයන් වහන්සේලා විසින් දේශනා කරන ලද අර සබ්බ පාපස්සාකරණං කියන தත්තර වැඩ. කිසිම අකුසලයක් අඩුම ධර්මයේ කියනවනම් මේ අනුසය මට්ටමකින්වත් අපේ හිත කෙලසෙන්නේ මෙන්න මේකටමයි අනිත් පැත්තෙන් කියන්නේ කුසල අසුභ සම්පදා කියලා. මීට අමතරව කළ යුතු තව කුසලයක් මේක මේ පැත්තක තියලා ගිහින් ඉවල අපි දන් දිය යුතුයි සිල් රැකිය යුතුයි වන්දනාමාන කර යුතුයි වන්දනා ගමන් යා යුතුයි කිය කවදාකවත් මේ ශාසනය පෙන්වන්න පුළුවන් කමක් නැහැ. කොටින්ම කියනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කිසිම තැනක පූජා විදියක් සඳහන් වෙන්නේ නැහැ. මොනම පූජාවක්වත් නැහැ. කළ යුතු උත්තරම පූජාව තමයි ඒ වර්තමාන මොහොතට එළඹව ගත කිරීමක පරියන්ක වෙන්න පුළුවන්. සක්මණේ වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. කරන කියන වෙන ක්‍රියාවකදී අදින්දා කටයුතු වලදී එළඹ සිටි ගත කරනවා වෙන්න පුළුවන්. ඒ ඉන තාක්කල් මේ සංකල්ප වලින් අපි ප්‍රධාන වශයෙන්ම වැළකීලා ඉන්නවා. විනා විදියට කියනවා නම් සම්මා සංකල්පයට වැඩ. ඉතින් මේකටපත් වෙන්න පහසුකම් ඔක්කොම තියෙනවා. නමුත් අපේ හිත කොච්චරදෝ මේකට වැඩි අර කොහොඳයි ඒකට වැඩි මේක හොඳයි ආදී වශයෙන් මේ ගණන් කරන ක්‍රමය නිසා මනින කිරණ ක්‍රම නිසා අර පෘ탁 භාවය නිසා අපි කරන්නේ අපෙත් ඒ චිත්තක්ෂණේ නාස්ති කරගන්න ගමන් අනුන්ගේ චිත්තක්ෂණත් නාස්ති වෙන විදිහට තව කෙනෙකුත් මේකට පටලවා ගන්න. ඒක නිසා යමක් කරනවා කියලා කියන්නේ අකුසලයක් කරනවා කියන එකයි. යමක් කියනවා කියලා කියන්නේ බොරුවක් හරි නැත්නම් වචේ දුස්චර්යයක් කියනවා කියන එක. ඒ තරමටම තේරෙනවා කරන හරියක් මේකේ දුක්ඛ සත්‍යමයි කියන්නේ. නමුත් සරුවචනාංශයේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්ත සංස්කාර ධර්මයක්. නමුත් අඩුම සංස්කාර ස්වરૂපයත් ආව සංස්කාර ධර්මයේ වශයෙන් සරුවචනාංශය පෙන්වන්නේ තමන් වහන්සේ විසින් මේ සොයා දැන ගන්නාලාද මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක නිසා අපි ගොරෝසු ගොරෝසු දේවල් මේ මධ්‍යම ප්‍රතිපදාව දැන ගැනීම තුලින් සියුම් සියුම් දේවල් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සිද්ධ වෙනවා. ඒක හොඳට තේරෙනවා ආනාපානය කරනකොට මුලින් මුලින් හොඳට ඇතුල් වීමේ හුස්ම රැල්ල පිටවීමේ හුස්ම රැල්ල කියන තරමට යන කම්ම කළු සුදු ભેදයෙන් හුස්මේ ගමන හැපෙන තැනට සාපේක්ෂව හෝ හුස්ම රැල්ලට සාපේක්ෂව වැඩේ. භාවනාව හරිනම් එnde එnde එnde එnde මේ වසියුම් වෙන්න පටන් ගන්නවා කොච්චර සියුම් වෙනවද කියනවනම් ඇතුල් වෙන එකෙන් පිට වෙන එක දැක ගන්න බැරි තරම් සියුම් වෙනවා නමුත් යෝගාචරයට හොඳට කාරණා පැහැදිලි කරලා දුන්නොත් ඒ හුස්ම නතර වීමක් නෙවෙයි ඒකේ වෙන්නේ ඇතුළේම පිටේම දෙක අතර වෙනස පොඩ්ඩක් බොඳ වෙන එකයි ඒ දෙක අතර තියෙන මායම් මරියාදාවල් කඩලා යන එකයි ඒ වගේම තමයි පිම්බීම ඇකිලිම ගන්නකොටත් මතක් කරනවා පටන් ගන්නකොට මේ පිම්බීම සහ හැකිලිම අතර හොඳ පැහැදිලි වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙලාවේදී පුළුවන් තරම් මේ දෙකේ ලක්ෂණ අපි කියන සතහන් ආකාර දැක බලා ගන්න. කොච්චර පරිණ යෝගාවචරයකට වුණත් කොච්චර දක්ෂයකට වුණත් මෙන්න මේ මූල ආරම්භයේදීකට පුළුවන් තරම් සාදර වෙලා විතර බලා ගැනීම ලොකු විචිත්‍ර භාවයක් ඇති කළ දෙනවා භාවනාව. ඒ වාගේම බොහෝම ඉක්මනට මෙව්වා සිව් භාවයටපත් වෙනකොට යෝගාචර ලොකු සතුටක් ඇති වෙනවා. පුළුවන් වෙලාදී මම ඔක්කොම තොරතුරු ටික ගත්තා. දැන් කාලානුරූපව සාපේක්ෂව මේක එnde ente ente සිව් වෙන බව වැටහෙනවා. නමුත් සිව් වුණා මිස අරමුණ නැති වුණා නෙවෙයි. හිත නන්නත්තර වෙන්න දෙයක් නැහැ. මේ සමාකාරව පේන ඇතුළේම පිටවීම හෝ පිම්බීම හැකිලිම හෝ දිහා බලානින්ට නම් යෝගාවචර දැනගන්න ඕනේ මේ ගොරෝසු දෙයක් සියුම් දෙයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම. මේක තමයි ශාසනය පවතින්නේ. මොකද ගොරෝසු සංස්කාරයන් අපි සියුම් සංස්කාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ගොරෝසු සංකල්පනා සියුම් සංකල්පනා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. මේන්න මේ වැඩපිළිවෙල දිගට දිගට යනකොට ඉස්තරලාම Taman තුල මේ වාගේ අදට වැඩිය ඊට වැඩිය අද උදේට වැඩිය දවල් වෙනකොට එන්ට එන්ට එන්ට එන සිවුම් භාගයට යනවද කියන එක ඉස්සල්ලාම දැනගන්න යෝගාවචරය. මේක දැනගන්නකොට ඒ තුල හිත කුල්මත් වෙන ගතියක් තියෙනවනම් පිරිසුදු භාවයකට, නිස්සද්ද භාවයකට, සීතල භාවයකට යන බව දැක දැක දන දන කුල්මත් වෙන භාවයකට තියෙනවනම් අන්න කියන්න පුළුවන් යමකම තේරෙන මිනිස්සෙක් නැත්නම් භාවනා ඉදිරිය ගැන හොඳට Tamanටම වග කියා ගන්න පුළුවන් කෙනෙක් කියලා. මෙන්න මේ සීතල වෙනකොට, ශාන්ත වෙනකොට, පිරිසිදු වෙනකොට මේක අවස්තන්න උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් පාළු වෙනවා, කොන් වෙනවා, තනි වෙනවා වගේ විවිධාකාර විදිහට වටපිට බලන් උත්සාහ කළොත් මේක තමයි අපි කියන්නේ මේ දෘෂ්ටියේ සහ සංකල්පවල තියෙන වරද. ඒ දෘෂ්ටි, ඒ සංකල්ප එන්ට එන්ට එන්ට නිවිගෙන නිවිගෙන නිවිගෙන යනකොට ඒකට අනුග්‍රහ කරන වෙනුවට නයි පිඹින්න වාගේ හුස්ම ගන්න ආයේ පුම්බන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක පාළුයි හීතලයි කියලා නිින්දට වැටෙන්න පටන් ගත්තොත් ඔන්න අන්ත දෙක තේරුම් ගන්න. හීතල වේගෙනොට හිත කුලප් වෙනවා නම් සක පහල කරනවා නම් අන්නේ භයානක විදියට අත් අත් ක්‍රමතේට එහෙම නැතුව දැන් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් ඔක්කොම සීතලයි හරි චක් වැඩක් නැහැ ගන්න දෙයක් නැහැ කියලා හිත නිින්දට වැටෙනවා නම් ඉතින් අර සරුවචනන්දේ විජේ සූත්‍රය අහුවා වගේ කියන්න වෙනවා මේ උලකින් වැරලා ඉන්න ඇනගෙන ඇනිලා ඉන්න උඹට මොන මර නිදිද? ඉතින් මේ දෙක තියෙන වෙලාවේදී එහෙම නැත්නම් මේ ඕනෑමට වැඩිය සීතල වේනට හිත කුලප්පු කරගන්න හෝ නැත්නම් හිත නින්දට වට ගන්නව නම් ඉතින් ඒ බුද්ධයාට කාගේ පිටක්ද? කවුද ඉන්නේ පිටිපස්සේ කෙවිතක් තියාගෙන එලවන්න? නමුත් ඒ පුද්ගලයාට කෙවිත අතට දෙන්න පුළුවන් මෙන්න මේ දෙක තමයි අන්ත දෙක. තමන් කෙලෙස් සහිත පුද්ගලයෙක් නම් ඝන සංගණිකාට පුරුදු වෙච්ච කෙනෙක් නම් කය නිස්සද්ද කරගන්න දන්නේ නැති කෙනෙක් නම් වචනේ නිස්සද්ද කරන්න දන්නේ නැති කෙනෙක් නම් මේ නිවිගෙන යනකොට මහා පාළු ගතියක් කොන් වෙච්ච ගතියක් අතපල්ලේ වැටිච්ච ගතියක් රහෙන් තල්ලු වෙච්ච ගතියක් දැයි. ඉතින් මේ පුද්ගලයාට නැගිටලා යන්නයි කියනවා. හිත ඇවිස්සෙනවා සලුව කතා දාලා නැගිටිනවා. එහෙම නැත්නම් මේක විශාල මේ සීලමේ වශයෙන් සමාධිමේ වශයෙන් ප්‍රඥාමේ වශයෙන් නැත්නම් වීතික්‍රම කෙලෙස් වශයෙන් පරිඋත්ථාන කෙලෙස් වශයෙන් අනුසය කෙලෙස් වශයෙන් සංසිඳීමක් මේක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අගය කළ දෙයක් මගේ සංසාරෙත් මෙතෙක් කල නොවිච්ච දෙයක් මේ වෙලාවේ නින්දට වැටුනොත් ඒ තරම් හානියක් මට ඇත්තේ නෑ කියලා සංවේග පහල කරගන්න ඒ පුද්ගලයාට පුළුවන් නම් ඒක තමයි කෙවිත වෙන්නේ. අපි මේකට තියලා තියෙන අතර දෙන උපකරණය තමයි මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කරන්න එපා අර සාන්ත වෙන හිත ඇවිසෙන මට්ටමට අනවශ්‍ය ගණේ කිරීම කරන්නත් හොඳ නැහැ. ඒ වගේම මට හොඳට සමාධිය නම් මෙනෙහි කිරුව සමාධිය නැති වෙයි. ඒ නිසා මෙනෙහි කිරීම නතර කරලා නිකම්ම නිකන් ඉමු. අන්න වගේ මාන සංකල්පනා පහළ වෙනකොට මෙනෙහි කිරීම නතර කරපු ගමන් නිදර. ඒ නිසා මෙනෙහි කිරීම සාකල්යෙම 100 100 නතර කළ යුතුත් නැහැ. මේ දෙක අතරමැද මධ්‍ය ප්‍රතිපදාට ගැළපෙන මොකද්ද මෙනෙහි කිරීම? මොකද්ද මේ මානසිකාරය යෙදවිල කියන එක යෝගාවචරය තමන්ම භාවනා කරලායි තේරුම් ගන්න ඕනේ. මේකයි කියන්නේ මේ භාවනාවේ වැදගත්ම දේ තමයි දිනචර්යාව. මේ නිසරණේ හදලා තියෙන දිනචර්යාව අපවත් වෙච්ච ලොකු සංසලහන් කරලා තියෙනවා. ඔය භාවනා නොකරන කටළු කතා කරන එක එක්කනාගේ මතවලට කොහොමඩක්වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒක මොකද මේක ප්‍රශස්ත දෙයක්. නමුත් භාවනා කරන හැම කෙනාම කියනවා මට මේ වෙලාවට වැඩිය අර ඉඳගෙන ඉන්න තියෙන වෙලාව ඉඳගෙන ඉන්න තියෙනවා නම් ෂෝක් එකට භාවනා කරතයි. ඉඳගෙන ඉන්න වෙලාව හරිනේ. ඒ නිසා හැමෝටම ඕනේ මේක සංස්කරණය කරන්න. ඒක නම් ප්‍රශ්නයක් නෑ. නමුත් සංස්කරණය කරන්න ඕනේ අර වඩා ගොරෝසු දේ තව තවත් සියුම් දෙයකින් ප්‍රතිස්ථාපනය වෙනවයි කියන. මධ්‍යම ප්‍රතිපදාව වැඩෙනවා නම් මිස අර විදියට තමන්ගේ කයට ආදරේ නිසා හෝ සංකල්ප වලට ආත්මයට ආදරේ නිසා මිත්‍යා සංකල්ප වලට වැටලා නැහැ. අර බුදුහාමුදුරු දේශනා කරපු විදිහට ඒ බුද්ධිලාගේ මේ පාපක දෘෂ්ටිය නිසා කරන කරන සෑම දෙයක්ම දුකට හිටිනවා. ඒකයි මම අර මුලින් මතක් කරේ මේ සාන්ත භාවයක් එනකොට මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා නම් ඒක ඉස්සල්ලාම දැනගන්නේ යෝගාචරයමයි. ඒ වගේම තමයි Taman මේ අනවශ්‍ය සංකර සංස්කරණ සංකර දේවල් කරගත්තොත් නැවත නැවතත් එකම තැන කරකැවීමෙන් දුකටපත් වෙනවා නම් ඒක දැනගන්නේ යෝගාවචරයම. මේ නිසායි දරුවචනාන්සේ දේශනා කළේ මෙන්න මම පාර දේශනා කරලා කියනවා කැමැති ඇත්තෝ යන්න. කවුරුවක්වත් නැහැ කණින් ඇදගෙන යන්න හරි පිටිපස්සෙන් කෙවිතක් තියලා තලන්න. මොකද එහෙම ගනුදෙනුවක් දරුවචන් වහන්සේත් එක්ක ධර්මයටවත් සංඝයාටවත් නැහැ. ඒ නිසාම මේකට මතක් කරනවා මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව ඇසතෝ දකිත්වා කං ඇත්තෝ අසත්වා පඤ්ඤාවත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේක ප්‍රඥාව ඇති කෙනාටයි මේක ප්‍රඥාව නැති කෙනාට හොයන්න බෑ ඒ නිසායි මේක ඉස්සෙල්ලා අපි අපේ වැඩ පිළිවෙල ගත්තා දැන් බණ 96ක් ඉවරයි එතන සතිපට්ඨාන සූත්‍රයේ සර්වචනාසිකේ දේශනාවේ මුල් කොටස ඔක්කොම ඉවරයි ඒ කොටස පුරාම කෙරුවේ මෙන්න මගේ ගැඹුරු මට්ටමට එනකොට ඊට ගැළපෙන. ඒ තාලෙට වැඩ කරන්න නම් යෝගාවචරය Taman තුලම සංවේගය පහල කරගන්න ඕනේ. මේ එන හැම හිතට මතුවෙන සංකල්ප පරීක්ෂා කර කර හිත විලියට ඉඳ දෙමින් යන්න ගියොත් බෑ. සරුවචනාචේ බොහෝ කාලයක් පරිශන කරලා ඉදිරිපත් කරපු දෙයක් මේ වෙලාවේදී සංකල්ප දුරු වෙන එක. කිසියම් මූල කර්මස්ථානය පිළිබඳ පූර්ණ නිගමනයක් මොකුත්ම නැහැ. මෙහෙම විය යුතුයි කියලා කිසිම අපේක්ෂාවක් නැහැ. මූල කර්මස්ථානියෙටම නැවත නැවත හිතව හිතවන්න ඕනේ. මේ නිසා මේ සම්මා සංකප්ප කියන සම්පූර්ණ වචනේ තනි මෙනෙහි කිරීම කියන වචනයට පිටු කරන වෙලාවක් කියනවා. මානසිකාරය කියන විතක්කය කියන නමට අඩු කරලා දක්වනවා මේ සුද්ධ විපස්සනාවේ. නැවත නැවතත් නැවත නැවතත් මූල කර්මස්ථානයේට හිත යොදවන විතක්කය. එහෙම නැත්නම් මානසිකාරය. සිංහලෙන් කියනවා නම් මෙනෙහි කිරීම පවතින තාකල් අපිට මේ මිච්ඡා සංකල්ප වලින් වැටෙන්න අපේ හිත කාමච්ඡන්දයට වැටෙන්නේ නැහැ, නික්කම්ම සංකල්පයට යනවා. අව්‍යාපාද ව්‍යාපාදයට වැටෙන්නේ නැත්නම් ද්වේෂයට වැටෙන්නේ අව්‍යාපාදේ කියන මෛත්‍රියට වැටෙනවා. විහිංසාවට වැටෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම අවිහිංසාවට වැටෙනවා. ඒ නිසා මේ පුද්ගලයා දැඩි අත්කිලමතාණ යෝග වලට යන්නේත් නැහැ. දැඩි කාමසුකල්ලිකාණ යෝග වලට යන්නේත් නැහැ. ඒ වගේම තමන්ගේ කයට මුදට දිනචර්යාව කරගන්න අවශ්‍ය වෙන විදියට ආහාර, නිින්ද, ඍතුපා, ඍතුසප්පාය ඔක්කොම ටික සලසලා දෙනවා. ඒක කවදාකවත් කවුරුත් කරලා දෙයි කියලා හිතන්නේත් නැහැ. එහෙම නැත්නම් මෙව්ව සපයා නොදී භාවනාවේ මෙව්ව හැදේවා කියලා අනවශ්‍ය ප්‍රාර්ථනාවකුත් නැහැ. ඒ අනුග්‍රහ කටයුතු කරන්න ඕනේ. ඒක වතක්. දිනචරියාව කියලා කියන්නේ වතක්. ආහනේ ටික දිගින් දිගට දිගින් දිගට යනවනම් බාධක ධර්ම පැවතුනත් වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පවත්වන්න පුළුවන් ගතිය එනකොට තේරෙන පටන් අර ගන්නවා ආසන්නම කාරණා තමයි මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම පිළිබඳව හොඳ සූර භාවයක් ඇති වෙනවනම් යෝගාවචරයට තියෙන්නේ ඕනම දුෂ්කරකමක් ඕනම සැපයක් මතු වෙනකොට ඒක චිත්තක්ෂණයකින් දැන් මේ ඉදිරියෙන් තියෙන தත්ත්වෙ මෙන්න මේකයි කියලා වහාම වටා ගන්න. වටා ගත්තාම මේකට ඕන දැඩි ආසාව නිසා ගැටෙන්න පුළුවන් දැඩි තරහව නිසා ගැටෙන්න පුළුවන් මේ දෙකම අනිත් පැත්තකට දාලා. අභිජ්ජා මේ විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සක්. මේ අවිද්‍යාව සහ දෝමනස්සය කියන දෙක අයින් කරලා මදහත් විනිශ්චයකාරයෙක් වගේ මම මේ වෙලාවක ලීත්තේ මෙනෙහි කිරීමයි. මේ මෙනෙහි කිරීම කියන එක පිළිබඳවත් විශේෂයෙන්ම මේ සම්මා සංකප්ප සාකච්ඡා කරන වෙලාවේදී මුල් හරියදී නම් යෝගාවචරයා වචනයෙන්ම මෙනෙහි කිරීම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කමඨාන් සුද්ධ කරනකොට ඒක මතක් කරන එක ඉතාමත් වැදගත් වෙනවා. එහෙම නොවුනොත් ඇඟට නොදැනි මෙනෙහි කිරීම නතර වෙලා යෝගාවචරය කල්පනාවට වැටීම හෝ නින්දට වැටීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවල් තියෙනවා මිනේ කිරීම ළඟ ළඟ වාවහා කරන්න වෙන වෙලාවල්. එකක් තමයි Tamanට සීතල ගතිය නිසා නින්දට වැටෙනව තේරෙනවනේ වහවහ මිනේ කරන්න පටන් ගන්නවා. ඒ වගේම අරමුණ සියුම් වෙන වේගයේ වැඩි බව සියුම් වෙනවා. නමුත් හිත විතර හොයනවා වෙනුවට සියුම් වෙන භාවයේ රස විඳීගෙන යනවනම් දැනගන්න ඕනේ මේක නිින්දට පෙර ලකුණක් වේගයෙන් මෙනෙහි කරන්න ඕනේ. ආනේ දේවල් වලින් කරනකොට කවදාකවත් Tamange සමාධිය කැඩෙන මට්ටමට ශීඝ්‍ර මෙනෙහි කිරීම කරන්න යන්න නරක. යම් ප්‍රමාණයකට වේගයෙන් මෙනෙහි කරලා තව තවත් අරමුණට සමීප වෙන ගතිය තියෙනවනම් හොඳයි. එහෙම නැත්නම් පුරුදු මට්ටමට අඩු යම් වෙලාවක් එනවා මොන්නම ක්‍රමයකටවත් මෙනෙහි කරාට ඒ සංසිද්ධිය දැක දැන ගන්න අමාරුයි ඒ තරම්ම ශීඝ්‍රයෙන් හිතත් සක්‍රීය භාවයටපත් වෙලා අරමුණ සක්‍රීය භාවයටපත් වෙලා මෙනෙහි කළත් නොකළත් හොඳට භාවනා කරගෙන වෙලාවේදී යෝගාවචරය අනවශ්‍ය මෙනෙහි කිරීම කරන්නේ නැතුව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් නිින්ද පිළිබඳ බයක් නැහැ. ඒ වෙලාවට මෙනෙහි නොකර ඉඳත් දරගන්න. ඊටත් පස්සේ සමහර වෙලාවල් තොල තියෙනවා මම දැන් මෙච්චර වෙලා අරමුණේ බොහෝ වෙලා හිටියා කිසි බාධාවක් නැතුව අරමුණට මුණ මුණ දාලා හිටියා. ඒ වාගේම හොඳට හිත කියනවා දැන් කර්මන්නේ භාවය නිසා තව බොහෝ වෙලාවක් යනකම් මට අරමුණේ ඉන්න පුළුවන් වෙයි කියලා හොඳ සෞඛ්‍ය සම්පන්නව හිතට වැටෙනවා නම් මෙනෙහි කිරීම පුළුවන් තරම් අඩුවෙන් කරන්න ඕනේ. මේ මොකද හිත කීකරු වේ වෙලාව. හිතට නිසින්ින්ද යන්න පුළුවන් වෙලාව වරින් වර මෙනෙහි කරනවා දැනෙනවා දැනෙනවා කියලා හෝ නැත්නම් මූල කර්මස්ථාන. ආනෝයි විදිහට මේ සංකල්පය හරියට යෙදීම දැනගන්න බැරි වුණොත් මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ ටික වගේ ආයුධ ටිකක් සවුත් වෙනවා අතපයක් කපා ගන්න. ඒක නිසා මේ මානසිකාර්යය කියන මේ එකම ධර්මතාවය තමයි යෝගාවචරයේ අවුරුදු ගණන් පුරුදු කරන්නේ ඕක තමයි. ඒ පුරුදු කිරීමත් සමහර විටක මූල කර්මස්ථානය පමණක්ම ඉදිරියේ පවතිති කෙරෙනවා සමහරලාට මූල කර්මස්ථානයත් එක්ක ඔය නිදිමත ගති ශබ්ද වේදනා හිතවිලි ආදී පටලවිච්ච තත්ත්වයකදී තේරුම් කරගන්න පුළුවන් මේක කොච්චර දියුර වෙනවද කියනවනම් යෝගාචරයට තේින්න පටන් අරගනවා පරියන්කේ ඉන්නා වගේම හොඳ භාවනා මට්ටම සක්මනීදිත් ගන්න පුළුවන් තරමට යනකම් ඉරියව්ව වෙනස් වුණත් බාධා නැතුව යනවා තවත් වෙලා යනකොට සක්මනේ පරියන්කේ විතරක් නෙවෙයි එදිනදා වැඩ කරන්න ගියත් Taman ඇතුළත තන නැවිලා තියෙන්නේ. මතුවෙන මතුවෙන දේවල් බැලීමට නම් එදිලා තියෙන්නේ ඉරියව් වල ප්‍රශ්නයක් නැහැ. Tamanට කවුරු හරි පිටින් ඇවිල්ලා බාධා කරදර කරනවා නම් ඒත් කරන්න තියෙන්නේ අව්‍යාපාද සංකල්පේ ඒ පුද්ගලයාගේ පොඩි කැළඹිල්ලක් තියෙන ඉතින් මොකද කරන්නේ? දොස් කියලා වැඩක් නැහැ. ඒ පුද්ගලයාගේ ඇඳිල්ල නතර කරන්න ඉල්ලන දේ දෙන එකයි තියෙන්නේ. දීලා Taman යනවා Tamanගේ වැඩේ. එතකොට නම් තේරෙන්න පටන් අර ගන්නවා මීට පස්සේ ගෙන්ද ගම්පොළවේ හිටියත් කොඩි ගහ යට හිටියත් භාවනාව කරන්න පුළුවන්. මේ යෝගාවචරයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි චෝදනා කියන જાතිය අඩු වෙන්න පටන් ගන්නවා. කවුරු මොන දේ කරත් Taman දන්නවා මේ වෙලාවේ කළ යුතු ප්‍රශස්ත දේ. මධ්‍යම ප්‍රතිපදාවට ගන්න සම්‍යක් සංකල්පයට ගන්න ප්‍රශස්ත දේ මේකයි කියන එක හොඳට තේරෙන්න පටන් ගන්නවා. අන්න එවැනි යෝගාවචරයේ ඉන්නවනම් gedaraක අනේ සාන්තයි ඒ gedara. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සායන් ඊදීශෝපති. එහෙම නැතුව මේක හදන්න ඕනේ සංවර කරන්න ඕනේ සදාචාරගත කරන්න ඕනේ කියලා අර වේලිච්ච කකුණ ගෙඩියක් වගේ හෙල්ලෙනකොට එනකොට සරසත කකා දඟලනවා නම් අඩු ඵලෙ වගේ නලියන්න පටන් ගන්නව නම් මේ යෝගාවචරය මම කියන අකුසල කර්ම කරගන්නවා මොකද භාවනා කරන කෙනෙකුටවත් කරන්න දෙන්නේ. ඒ අත්තන්ට gedara ඉන්නවට වැඩිය අකුසලයි භාවනා මධ්‍යස්ථාන වලට එන එක. එමොද ඒ අත්තන්ගේ තියෙන මේ දෘෂ්ටියේ වැරදකම නිසා සංකල්ප වල වැරදිකම නිසා නිස්සද්දකම පේන්නවත් නැහැ. Taman තුලත් නැහැ අනුන් නිසද්ද වෙලා ඉනකොට රුස්සන්නේත් නැති ගතියක් එනවා. මේක භයානකයි. මේක රෝගයක්. ඒකයි කියන්නේ මේක සීලෙන් සමාධියෙන් පස්සේ විග්‍රහ කළ යුතු විපස්සනා කොටසක් මේ විග්‍රහ වෙන්නේ. අර සීල සමාධි කොටස් වල ගුණයක් ඉක්මීමක් නැති කෙනාට මේ මට්ටමට ආපුවාම කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ නොගැලපෙන ගතියක් තියෙනවා. නමුත් එකකින් අදහස් කරන්නේ මේ පුද්ගල දඬුවම් ලැබෙත්තක් කියලා තියෙන තමන් මේක කල්පනා කරලා බලලා වහ වහ අර උදැල්ලෙන් කැත්තෙන් කපලා කරන්න තියෙන දේවල් කරගෙන මේ කන් හැන්දෙන් කරන වැඩවලට යනකොට උදැල්ලෙන් කරන වැඩ ගෙනියන්න නරකයි. ඒකට කියනවා සාමාන්‍ය බුද්ධිය කියලා. නැත්නම් ඒකට කියනවා අනුග්‍රහිතේ කියලා. මෙන්න මේ අනුග්‍රහ ධර්ම දන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන විදිහට මේ සියුම් தত্ত্বවලට යහගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට තර්ක ඥානෙමුත් වැඩක් තියෙනවා. සුත්තමේ ඥානෙමුත් වැඩක් තියෙනවා. නමුත් ආශ්‍රය කිරීමෙන් මට පේන තියෙන්නේ හුඟ දෙනෙකුට තියෙන්නේ ඒ දුර්ලකම් නෙවෙයි. සීලේ දුර්ලකම්වත් සමාධිය නැති නොහික්මිච්ච නොසන්ඩාල ගති නිසාවත් නෙවෙයි. මේ හිත සමාධිමත් වෙනකොටවත් ඒකට අනුග්‍රහ කළ යුතුද නැද්ද කියන එක දන්නේ නැතිකම නිසා මේ අනුසය කෙලෙස් අනවශ්‍ය විදිහට කුපිත කර ගැනීමේ දුර්වලකමයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ පැයෙන් වැඩි වේලාවක් සම්්‍යක් සමාධිය කියනකොට විපස්සනා සම්මාදිට්ඨියම කතා කරුවොත් හොඳයි කියලා මට ඒකයි හිතේ. සංකල්ප ගැන කතා කරනකොටත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැලපෙන මේ සියුම්ම කොටස මතක් කරලා දෙන්නේ ඒ වෙලාව ඇවිල්ලා ඒක අවුල් කරගන්න අවස්ථාවල් වැඩි බව බලන්නකොට තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕනේ අපිට මේ ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය අනුන්ගේ දෝෂයක් නිසා නම් නෙවෙයි. ඒකාන්තයෙන්ම Taman විසින් Taman මේ හම් වෙච්ච අර බල්ලන්ට පුතියන තුනම කොට්ටයක් ඒක අර පුරුද්දට ඒකත් පවුරු ගන්න. පවුරු ගාවම දවසෙන් දෙකකින් අර කොට්ටය අවුලයි. ඔය බල්ල බුදිලා වරු නැනේ කොට්ටේ. ඒ වගේ තමයි අපි සමහරව හිතන්නේ නෑ දවසක් දෙකක් සුමානයක් දෙයක් භාවනා කරනකොට මෙච්චර ගැඹුරකට යයි කියලා. ඒක නිසා උගා කාන්ත වේගන එනකොට ඒ පුද්ගලයාට බල්ලා පවුරු ගන්නවා වගේ ආයෙත් අරක පවුරු ගන්න පටන් ගන්නවා. නමුත් අපි ඊගාවට යන්නේ කොහටද බලන්න. මේ චතුරාර්ය සත්‍ය දේශනා කරුවට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ අනේ වහණෙනි මෙවැනි ධර්මතාවයක් සහිත උඹලා අවුරුදු 7ක් භාවනා කරොත් අනිවාර්යයෙන්ම අරිහත් අනාගාමී තත්ත්වයටපත් වෙනවා නැත්නම් රහත් වෙන්න පුළුවන්. මේ සංකල්පනාවත් මේ සම්මා සංකල්පයට වට ගන්නවා. අපි මේ භාවනා කරන්නේ රහතු විනාශවන්ටවත් නැත්තම් මෙච්චර කාලයක් භාවනා කරුවා කියලාක සාහිතික ලබන්නවත් නෙමෙයි. අනිවාර්යයෙන් මේ සංකල්ප යන්න ඕනේ මීට වැඩිය සියුම් වෙච්ච සම්මා සංකල්ප වලට යන්න නම් මේ වැඩේ අනිවාර්යයෙන් තුඩු දීලා තියෙන්නෙම නෙකම්මේටමයි. ඉතින් මේ නෙකම්මේනකොට මොකද මේ කුලප් වෙන්නේ? ඇයි නැවතත් කුම්බන්න හදන්නේ? ඇයි මොනවාක්වත් නැහැ කියලා මේ පාළු ගතියකට චෝදනන ගන්න හදන්නේ? බැරිද අපිට මේ தත්වෙට මෝරණ තල තුන කාලයට ඉඳලා මේක තව පැය දෙකක් තුනක් විතර පවත්තා. මේ පවත්වාගෙන යනකොට කම්මැලිකමක් නීතිවතකමක් ඒකාකාරීකමක් වෙනවනම් ඒකට අපිට බැරිද අවදි වෙන්න. ආනේ විදිහට මේ මෙතුආක්කල් කොටනගාගෙන ආපු දේ පිළිබඳව අපිම නම්බුකාර කරලා. අපිම සලකලා මේක ඉදිරියට කරගන්නවා නම් අපිට තේරෙන පණ අර ගන්නවා මින් එහාට පිටින් අපිට ලැබිය යුතු දේවල් බොහෝම ඩිංගිත්යි කියේ. අපේම සංකල්ප නැත්නම් අපේම දෘෂ්ටිය ඍජු කරගත්තොත් මේ විපස්සනා මට්ටමකට එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වන සමයේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න පුළුවන් හැකියාව අපේම හිතේ හොල්මන් නිසා තමයි අපට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඊ타මත්මයි ලයාන්විතව ලිංගතුව මතක් කරන්නේ මේ Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න මට්ටම විය යුතුයි කියලා නම් හිතන්නේ. කවදාකවත්ම නෑ. Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න යන කට්ටිය තමයි මේ සාතනේ හදන්නේ කියලා බැරි ගාන් සභා කොන්තරත් බාර අරගෙන මේ දුකටපත් වෙලා තියෙන්නේ. ඒ මොකද මේ පරියංකේදී හෝ වේවා සක්මනේදී හෝ වේවා මේ මට්ටමටපත් වෙනකොට අපි මේ අනුන් එක කියන ගණන දෙක 100 100ක්ම නතර වෙනවා. Tamange හිත වර්තමානයේ අරමුණත් එක්කයි තියෙන්නේ. ඒ වෙලාවේදී මතුවලා තියෙන එකට අදාළ අවශ්‍ය මධ්‍යම ප්‍රතිපදා විදිහට යෑමේ ඥාණය මට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිස අනේ මට මේක අම්මට කියලා දෙන්න නැත්නම් තාත්තට කියලා දෙන්න නැත්නම් මුස්ලිම් මිනිසෙකුට කියලා දෙන්න නැත්නම් කියලා කියනවනම් ඒක මිත්‍යා සංකල්පයක් කියලා මේ වෙලාවේදී කියන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ. ඒ මොකද කල යුත්ත කරනවා වෙනුවට නොකල යුත්ත කරනව නම් ඒ වුද්ගලට අර බුදුහාමුදුර කණින් කියපු විදිහට පාපක දෘෂ්ටියක් ඇති වෙච්ච නිසා ඔහුගේ යම් කල්පනාවක් යම් පණිවිඩයක් යම් චේතනාවක් යම් සංස්කාරයක් වෙනවා මේක දුක පිණිස මේක මම දන්නවා පැහැදිලිවම හොඳට පපුවට තට්ටු කරලා කල්පනා කරගත යුත්තක් යෝගාවචරය. භාවනාදී අවශ්‍ය වේලාව ආවට පස්සේ ඒ ඒ තරමට තර ගැළපෙන තල තුනකම ඒ තරමට ගැළපෙන වැඩි ටිකම නැත්තම් ඒක හදන්න වෙන ක්‍රමයක්. ඒක ඉතින් මේ ධර්ම සාකච්ඡා වලින් ධර්ම දේශනා වලින් ඒ අපි ළඟ තියෙන මේ වමන විරේචන ක්‍රම වලින් මේවා දුරු කරන්න ඕන. හරි වෙහෙසක්. නමුත් ඉතින් මෙච්චර කැප වෙච්ච අපිට නෑදාය අතහැරලා වස්තු අතහැරලා මේ යන ගමනේදී අපි හිතා ගන්න දින මේ වගේ පුංචි පුංචි දේවල් වල වමන විරේචන නොකරගෙන මේවත් එක යන්න ගියොත් හරි වෙහෙසයි. ඊට මේට වැඩි හොඳයි අකමැත්තේ. නමුත් ඒ දේවලුත් අයින් කරලා මේ භාවනා ආදී අපිට පෙන්වන්න හදන මේ නියම සංකල්පේ ඒ වගේම මේ සම්මිය දෘෂ්ටිය පහළ වීමට අනේ අපේ තියෙන මේ පුරුදු අනේ අපේ තියෙන මේ රුචි අරුචිකම් ආසාවල් හරදර නොවේවා අපිට නියම සංකල්පේ පහළ වෙන්න නම් එකම තරණයි මූල කර්මස්ථානයේමයි මූල කර්මස්ථානයේ ticketම අපිට පවත්තන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඒකවල කවදාකවත් අර කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප ආවිහිංසා සංකල්පෙන්නේ නැහැ. එන්නෙම නෙක්කම සංකල්පමයි අව්‍යාපාද සංකල්පමයි අවිහිංසා සංකල්පමයි පුතුමාකාර අර නිවනක තියෙන නැත්නම් මාර්ග සත්‍යයක තියෙන ඒ නීආනට්ඨ ගතිය අවශ්‍ය තැනට යොමු කරන ගතිය නිදානට්ඨ ගතිය විගාට මතුවෙන චිත්තක්ෂණයට අවදාළ නිදාණය ලබා දෙන ගතිය පුතුම විදියට සාන්ත කරගන්න මේක කවදාකවත් බලාපොරොත්තු වෙච්ච විදිහට නම් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අහම්බයක්මයි. නමුත් මේ අහම්බයට අවශ්‍ය කරන්නා වූ මානසික වාතාවරණය දෙන්නේ නැත්තම් ඒ කවදාවත් නොවන දෙයක් වඩටපත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් උත්සාහය නිසා මේකල් සෑහෙන උත්සාහයක් අපි අපි වශයෙන් අපි ගන්නවා. අපෙන් කවදාකවත් වෙන්නේ නැත්නම් අපේ මතිමතාන්තර රුචි අරුචිකන් නිසා මේ නීව සම්මියද්දෘෂ්ටිය පාළුවෙන්ද සම්මා සංකල්ප භාවයෙන්ද බාධාවක් තියෙනවනම් අපි කල්ැතුව දැනගෙන සාකච්ඡා කරලා ඒකටම ලෑස්ති වෙලා මේවා සියල්ලම දුර වෙන දාට කටයුතු කරන එකත් භාවනාවේදී අනිකෝ සීල සමාධි ප්‍රඥා පිළිව වගේම යුතුයකම්. එනිසා මේ සම්මා සංකප්පය කියන එක බොහෝම එදිනදා චිත්තක්ෂණේ චිත්තක්ෂණයට සම්බන්ධ කරගෙන හැම වෙලාවෙම වැඩ කර යුතු බොහෝම සූක්ෂම වැඩ කරන සංකීර්ණ ධර්ම. ඒක තේනවා ඊගාට පේන්න තියෙන අපි කතා කරන වචන වලට අපි කරන ක්‍රියාවට පදනම් වෙලා තියෙන මේ සංකප්පය. සම්මිය දෘෂ්ටිය වැරදි නම් කවදාකවත් තේසු සංකල්පනා පහළ වෙන්න බෑ. සම්මිය දෘෂ්ටිය තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් මිත්‍යා සංකල්ප. සම්මිය දෘෂ්ටිය තියෙනවා නම් සම්මා සංකප්ප. ඉතින් ගල හොඳ නම් ඇඹරෝ කාමක් වේද කිව්වාගේ එන්න පටන්. ඉතින් මේ මනුස්සයාගේ වචනය ඊට පස්සේ සම්‍යක් වෙනවා. ඊට පස්සේ ක්‍රියාව සම්‍යක් වෙනවා. ඊට පස්සේ මේ ආජීවයේ සම්‍යක් වෙනවා. නිසා විශාල ගමනකට කොටිම ගෙනම් පෞරුෂත්වයේ මූලික වෙනස්කම් වලට බලපාන ආනන්දම සාධකේ තමයි මේ සම්මා සංකප්පය. ඒ නිසා අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණාකල අනුන්ගේ සංකල්ප වලට සැලකිලිමත් වීම වෙනුවට තම තමන්ගේම සංකල්ප වලට සම්බන්ධ වෙලා දිගින් දිගට බලා ගැනීමේ ශක්තිය අපට ඊට කලින් සාකච්ඡා කළා වූ මේ සම්‍යක් දෘෂ්ටි ආලෝකයේ තුලින් ඒ වගේම අපේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති ආලෝකයේ තුලින් අපිට වහවහ ළඟා කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නියමිත ධර්ම දේශනාව මෙතන સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සත්‍ය දිග්ගියා එක්තාවතාජනම්මේ සම්බතං කුඤ්ඤ සම්පදං කබ්බේ කුතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාජනම්මේ සම්බතං කුඤ්ඤ සම්පදං කබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශන ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු